වං මේ සුතං ඒකං සමයං භගවා සාවන්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ ත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝ සුම් භගවායේ තදවෝචේ භූත පුබ්බං භික්ඛවේ දේවාසුර සංඝාමෝ සමුපබ්බුල්ලෝ අවෝසී අතකෝ භික්ඛු භික්ඛවේ සංඝෝ දේවානමින්දෝ දේවේ තාවතින් සේහාමන්තේසි සච්චේ මාරිසා දේවානං සංගාම ගතානං උප්පජ්ජේය භයං වාචම්බිතන්තං වාලෝ තස්මින් සමයේ දජංගං උල්ලෝකෙය්‍යාතේ මමං හිවෝ දජංගං උල්ලෝකයතං යම් භවිස්සති භයං වාචම්බි තන්තං වාලෝ මාංසෝ වාසෝ පයිස්සති නෝ චේමේ දජංගං උල්ලෝකෙය්‍යාතේ ලෝකෙයාත අත පජාපතින්ස දේවරාජස්ස රජග්ගං ලෝකෙයාත පජාපතිස්ස හිවෝ දේවරාජන්ත ධජග්ගං ලෝකයතං යං භවිස්සති භයං වාචම්පිතත්තං වාරෝ මහන්සෝ වාසෝ පහිස්සති තීනෝ චේ පජාපතිස්ස දේව රාජස්ස රජංගං උල්ලෝකේයාතේ අත වරුණස්ස දේව රාජස්ස රජග්ගං උල්ලෝකේයාත වරුණස්ස හිවෝ දේව රාජස්ස රජග්ගං උල්ලෝකයතං යං භවින්සති භයං වාචම්බිත තත්තං වාරෝ මහං සෝවාසෝපයිස්සති නෝචේ වරුණස්ස දේව රාජන්ස දජග්ගං උල්ලෝකේයාත අතයි සානස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝ කියාත ඊසානස්ස යෝ දේවරාජන්ස ධජංගං උල්ලෝකයතං යං භවිස්සති භයං වාචම් විතත්තං වාලෝ මහං සෝවාසෝ පහිස්සති තං කෝපන වික්ඛවේ සක්ඛංස වා දේවානමින්දස්ස ධජංගං उल्लोकयतं अजापतिन्सेवा देवराजन्स धजङ्गम् उल्लोकयतं वरुणस्य वा देवराजस्य धजङ्गम् उल्लोकयतं ईशानस्य वा देवराजस्य धजङ्गम् उल्लोकयतं यं भविष्यति भयं वा චම්බිතත්තං වාලෝ මහන්සු වාසෝ පහියේතාපිනෝ පිපහියේත තං කිත්ස හේතු සක්කෝ භික්ඛවේ දේවානමින්දෝ අවීත රාගෝ අවීත දෝසෝ අවීත මෝහෝ භීරුච්ඡම්බි උන්ත්‍රාසි පලායි ආංචකෝ භික්ඛවේ එවං වදාමි සචේතුම් හාකං භික්ඛවේ අරඤ්ඤගතානං වා රුක්ඛ මූලගතානං වා අනාගාරගතානං වා උප්පජ්ජේය භයං වා චම්බිතන්තං වා ලෝමහං සෝවා මමේව තස්මින් සමයේ අනුස්සරියාත ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති මමං ඉවෝ භික්ඛවේ අනුත්සරතං යං භවිස්සති භයං වා චම්බිතන්තං වා ලෝමහංසෝ වාසෝ පයිස්සති නෝචේ මං අනු අනුස්සරියාත අත ධම්මං අනුස්සරියාත ස්වාංකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චන්තං වේදිතබ්බෝ විඤ්ඤා තීති ධම්මං හිවෝ භික්ඛවේ අනුස්සරතං යම් පවිස්සති පරං වා චම්බිතන්තං වා ලෝමහංසෝ වාතුපයිස්සති නොචේ ධම්මං අනුස්සරෙය්‍යාත අත සංඝං අනුස්සරෙය්‍යාත සුපටිපන්නෝ භගවතෝ සාව ශාවක සංඝෝ ජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යතිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලායේස භගවතු සා ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙත්තං උකස්සාති සංඝං නිවෝ භික්ඛවේ අනුස්සරතං යම් භවිස්සති භයං වා චම්විතන්තං වාලෝ මහන්සෝ ආසෝපයි ඉස්සති තං කිස්ස හේතු තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ විතරාගෝ විතදෝ සෝ වීතමෝ අභිරුවච්ඡම්බි අනුත්‍රාසි අපලායිති දමෝච භගවා ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්තා අරඤ්ඤේ රුක්ඛ මූලේ වා ශුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේත සම්බුද්ධං පරන්තුම් ආකනෝසියානෝචේ බුද්ධං සරියාත ලෝකජෙට්ඨං නරාසභං අත ධම්මං සරියාත නියානිකං සුදේශිතං නෝචේ ධම්මං සරියාත නියානිකං සුදේශිතං අත සංඝං සරියාත පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වාචම්මි තත්තං වාලෝ මහන්සෝ නයස්සති